බුදුරජාණන් වහන්සේ විදර්ශනා ප්‍රඥාව හැටියට දේශනා කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. අපි බලමු එදා බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුල යම් කෙනෙක් අරිහත්ත්වයට පත් කළාද එයා අරිහත්ත්වයට ගියාද ඒ ධර්ම තුන නිවැරදිව තේරුම් අරගෙන අවබෝධ කරගෙන මෙනෙහි කරලා නිවන් අවබෝධ කළාද අරිහත්ත්වයට ගියාද කියන කාරණය අපි අද සූත්‍රයක් තුළින් පැහැදිලි කරගමු. මොකද එහෙම ගිය බවට සාක්ෂි තියෙනවනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළා අරිහත්ත්වයට ගිය ආකාරය. ඉතින් අපි සියලු දෙනාගේම ඒකායන ප්‍රාර්ථනාව බලාපොරොත්තුවත් සසර දුකින් මිදීම. එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේ උදෑසන අපි දන්නා බුද්ධ චාරිත්‍රයක් තියෙනවා මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේ දිහා බලන. එදා දැක්කා තමන්ගේ එකම පුතු රාහුල. රාහුල හාමුදුරුවන්ගේ මනස මෝරලා තියෙනවද ධර්මය අද අවබෝධ කරගෙන අරිහත්ත්වයට යන්න දැක්කව. එයාගේ මනස මෝරලා තියෙනවා. ධර්මය අවබෝධ කරගෙන අද කරන දේශනාව තුළින් එයාට අරිහත්ත්වයට යන්න පුළුවන් කියන කාරණාව දැක්ක තථාගතයන් වහන්සේ එදා දහවල පිණ්ඩපාතේ වැඩලා හවස රාහුල හාමුදුරන්ට කතා කරනවා රාහුල. ඔය නිසීදනය ගන්න අපි අන්ද වනයේට යක්. නිසීදනය කියන්නේ වාඩි වෙන ආසනය. අපි අන්ද වනයේට යක්. ඉතින් පුංචි රාහුල ඔයත් දන්නවා අවුරුදු 7යි වයස. ඒ නිසීදනය අරගෙන බුදුරජාණන් වහන්සේ පස්සේ වැටුණා. මේක දැක්ක දසදහසක් ලෝකයේ විශ්වයේ දෙවිවරු දෙවරු කල්පනා කරන අද බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ව අරිහත්ත්වේ පිහිටනවා. දසදහසක් දෙවිවරුත් ඒ පස්සෙන් ආවා. අන්ද වනයේට ගිහිල්ලා ගහක් මුල වාඩි වුණා. වාඩි වෙලා රාහුල බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා අර වාඩි වෙන ආසනයත් තුළින් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල මේ ඇස නිට්ටයද අනිත්‍යද රාහුල ආමතුරු උත්තර දෙනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ ඇස අනිත්‍යයි රාහුල ඇස දුකයිද සැපයිද එසේ තියෙනවා විපරිණාමයක්, පෙරලන ස්වභාවයක්, තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගැනීමක්, වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. රාහුල ඇස දුකයිද සැබයි. ස්වාමිනී භාග්‍යතුන් ඇස දුකයි. හොඳයි රාහුල ඇස අනිත්‍ය නම් දුක නම් අස්තිර නම් පෙරලන ස්වභාවයක් තියෙනවා නම් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක දුක නම් ඒක මගේ කියලා ගන්න සුදුසුද? රාහුල හාමුදුරුවෝ උත්තර දෙනවා නෑ සුදුසු නෑ. මගේ කියලා මට අයිති කරගන්න මගේ කියලා ගන්න සුදුසු නැහැ. එහෙම ගන්නව නම් ගන්න තියෙන දුක. හොඳයි රාහුල. කුමක්ද හිතන්නේ මේ ඇසට පේන රූප නිට්ටයද අනිත්‍යද? රාහුල හාමුදුරුවෝ උත්තර දෙනවා ස්වාමීන් වහන්සේ අනිත්‍යයි. හොඳයි රාහුල. ඒ බාහිර රූප වෙනස් වෙනවද? තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවද? පෙරලන ස්වභාවයක් තියෙනවද? ඒක දුකක් ඇති කරනවද? ඒක දුකයිද සැපයිද? ස්වාමීන් වහන්සේ වහන්සේ පෙරලීම, වෙනස් වීම, ඒ විපරිණාමය දුකයි. හොඳයි රාහුල. එහෙනම් දුක නම් ඒක මගේ කියලා අයිති කරගන්න, Taman සතු කරගන්න සුදුසුද? නෑ සුදුසු නෑ. හොඳයි රාහුල. කොමක්ද හිතන්නේ ඔය ඇසයි රූපයයි නිසා ඒ දෙකේ සම්බන්ධතාවයෙන් නිසා හටගන්න සිතක් තියෙනවා. කුමක්ද සිතන්නේ රාහුල? ඒ සිත නිට්ටයද? يعني චක්කු විඥානය. රූප පිළිබඳව දැනගැනීමේ සිත. ඒක නිට්ටයද අනිත්‍යද? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ කනිත්‍යයි. හොඳයි රාහුල. ඒ ඇසයි රූපයයි නිසා හටගන්නා සිතේ විපරිණාමයක් තියෙනවා. පෙරලන ස්වභාවයක්. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැන වෙනස් වෙන ස්වභාවයක්. ඒක කොමක්ද හිතන්නේ රාහුල? ඒක දුකයිද සැපයි? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒක දුකයි. ඒක වෙනස් වෙනවා, ඒක පෙරලෙනවා, ඒක තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒක දුකයි. හොඳයි රාහුල, ඒක දුක නම් ඒක මගේ කියලා Taman සතු කරගන්න Taman අයිති කරගන්න ගැළපෙනවද? සුදුසුද? සාමාන්‍ය භාගන සුදුසු නෑ. හ්ම්. හොඳයි රාහුල. ඒ ඇසයි රූපයයි දෙක නිසා හටගන්න සිතයි මේ කරුණු තුනේ එකතු ස්පර්ශයයි. මේ ස්පර්ශය කොමක්ද හිතන්නේ රාහුල මේ ස්පර්ශය නිට්ටයද අනිත්‍යද? සාමාන්‍ය භාගතුන් වහන්සේ ස්පර්ශය අනිත්‍යයි. හොඳයි රාහුල. ඒ ස්පර්ශයේ තියනවද වෙනස් වීමක්, පෙරළන ස්වභාවයක්, තියන ආකාරයෙන් අන් ආකාරයක් ගැනීමක්, විපරිණාමයක්? ඔව්. ඒක කොමක්ද හිතන්නේ? දුකයිද සැපයිද? ස්වාමිනී භාගතුන් වහන්සේ ඒක දුකයි. වෙනස් වෙනවා නම්, තියන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා නම්, පෙරළනවා නම් ඒක දුකයි. හොඳයි රාහුල. එහෙනම් ඒක දුක නම් ඒක තමන් සතු කරගන්න මගේ කියලා ගන්න තමන් අයිති කරගන්න ගැළපෙනවද සුදුසුද? නෑ සුදුසු නෑ. එහෙම අයිති කරගන්නවා නම් දුක අයිති කරගන්න තියෙනවා. සුදුසු නෑ. හොඳයි රාහුල. ඒ ස්පර්ශයෙන් නිසා විඳින වේදනාවක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා. කොමක්ද හිතන්නේ රාහුල? ඒ වේදනාව සොම්නස්, දුම්නස් මදහත්. කොමක්ද හිතන්නේ රාහුල? ඒ වේදනාව සොම්නස් උනත් දොම්නස් උනත් මදහත් උනත් නিত্যද අනිත්‍යද ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අනිත්‍යයි හොඳයි රාහුල ඒක අනිත්‍ය නම් ඒක වෙනස් වෙනවා නම් ඒක පෙරලනවා නම් ඒක විපරිණාමයක් නම් තියෙන්නේ ඒක දුකයිද සැපයි ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඒක දුකයි හොඳයි රාහුල එහෙනම් දුක නම් ඒක දුක තමන් සතු කරගන්න තමන් අයිති කරගන්න මගේ කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ. ඒක මගේ කියලා ගන්න සුදුසු නෑ. හොඳයි රාහුල. දැන් මේ කරුණ මේ ආකාරයෙන් දේශනා කරනකොට ඒ රාහුලට ඒ ටික අවබෝධ කරගන්න තරම් සුදුසු මානසිකත්වයක් තිබ්බා. ඒක එදා බුදුරජාණන් වහන්සේ උදේ දැක්කා. ඒ දැකපු නිසා තමයි දැන් මේ තැනට අරගෙන ඇවිල්ලා මේ ආකාරයට ප්‍රශ්න කරන්නේ. හැබැයි මේක සම්මුති දේශනාවක්. මේක පරමාර්ථ දේශනාවක් නෙමෙයි එදා කලේ. හැබැයි සම්මුති වශයෙන් දේශනා කළාට එදා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගේ සිත තිබ්බේ පරමාර්ථය. ඇස කියනකොටම රාහුල හාමුදුරුවන්ගේ සිත තුළ තිබෙනවා ඇයි මනාව ඒකයි මම කිව්වේ දැන් මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය ගැන අපි කතා කරන්නේ. මෙතනට එනකන් අපි මනස අරගෙන ඇවිල්ලා තියෙනවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන ඒ ධර්මතා දෙක මුල් කරගෙන එතන ඉඳලා ප්‍රඥාවත් එක්ක දිට්ටි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒතර මේ වෙනකොට අපි සියලු දෙනාටම හොඳටම පැහැදිලි නාම රූප දෙකක් තියෙනවා. එතනින් එහාට කිසි දෙයක් නැහැ. ඒ නාම රූප දෙක රූපය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියන එකත් මනාව දැන් පැහැදිලි. අනිත් නාම ධර්මයන් කියන්නේ සිත හා සිතුවිලි කියන එකත් පැහැදිලි. එහෙනම් ඒ මට්ටමේ රාහුල හාමුදුරන්ගේ එදා සිත තිබ්බේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එදා උදේ බැලුවේ දැන් මෙයාට මේ ආකාරයෙන් මේ දේශනාව සිද්ධ කරනකොට මෙයාගේ සිත සියලු උපාදානයන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදෙනවද කියලා. මිදෙනවා. ඒ දැකපු නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක සම්මුති දේශනාවක් වශයෙන් සිද්ධ කළේ. හැබැයි අවබෝධ කරගන්නේ රාහුල හාමුදුරුව පරමාර්ථයෙන් කියන එක එදා තථාගතයන් වහන්සේ දැක්කා. එහෙනම් දැන් මමත් මේ දේශනා කරන්නේ සම්මුතියෙන් දැන් ඔයත් මේ ධර්ම දේශනා මාලාව තුළ ඔය ඇත්තන්ගේ මනස තියෙන්න ඕනේ පරමාර්ථය. ତොර ඒ පරමාර්ථය තුල මනස තියාගෙන ධර්මය ශ්‍රවණය කළොත් රාහුල හාමුදුරුවෝ ලැබපු ඒ උතුම් වූ අරිහත්ත්වය ලබන්න කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් ඇස ගැන මම කතා කරනකොට ඔයත්ෝ සිත තියාගන්න ඕනේ මේ කියන්නේ මොකද්ද කියන එක. රූප ගැන කතා කරනකොට ඔය ඇත්තන්ගේ සිත තියෙන්න ඕනේ මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා. ඒ කතා කරන්නේ පරමාර්ථ ධර්මයන් එහෙම නැත්නම් සතර මහා ධාතු. ගැටලුවක් නැහැ නේ පිළිම. ඒ තමයි පරම සත්‍ය. එතන ඉඳලා සම්බන්ධ වෙන්නේ නාම ධර්ම තුනක්. ඒ කියන්නේ චක්කු විඥාන, චක්කු සම්පස්ස, හා චක්කු සම්පස්සජ වේදනා. දැන් ආයි අහනවා බුදුරජාණන් වහන්සේ රාහුලගෙන් රාහුල මේ කන නිට්ටියද අනිත්‍යද? ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ අනිත්‍යයි කියන්නේ. එහෙනම් ඒක අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් තියන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා නම් ඒක දුකයිද සැපයිද? ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේක දුකයි. හොඳයි රාහුල. එහෙනම් ඒක දුක නම් ඒක තමන් සතු කරගන්න තමන් අයිති කරගන්න මගේ කියන්න සුදුසුද? සුදුසු නෑ. මොකද ඒක මගේ කියනවා නම් තමන් සතු කරගන්න නම් එහෙනම් අයිති කරගන්න තියෙන දුක. ඒ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකේ පවතින දුක උඩ. ඊට පස්සේ අහනවා හොඳයි රාහුල කුමක්ද හිතන්නේ මේ ඇසට ගෝචර වෙන ශබ්ද නিত্যද අනිත්‍යද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අනිත්‍යයි. හොඳයි රාහුල. ඒ අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් වෙනස් වෙනවා නම් විපරිණාමයක් නම් පෙරලන ස්වභාවයක් නම් තියෙන්නේ ඒක දුකයිද සැපයිද ස්වාමීන් වහන්සේක දුකයි හොඳයි රාහුල ඒක දුක නම් ඒක තමන් අයිති කරගන්න තමන් සතු කරගන්න මගේ කියන්න සුදුසුද නෑ සුදුසු නෑ ඒක තමන් සතු කරගන්න තමන් අයිති කරගන්න සුදුසු නෑ හොඳයි රාහුල ඒ කණයි ශබ්දයයි නිසා හැදෙන සිතක් ඔව් රාහුල උත්තර දෙනවා. ඔව්. සානි භාග්‍යනයි කණයි ශබ්දේ නිසා සිතක් ඇදෙනවා. කුමද්ද හිතන්නේ රාහුල? ඒ සෝත විඥානය හෙවත් ඒ ශබ්ද දැනගැනීමේ සිත නිට්ටයද අනිත්‍යද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අනිත්‍යයි. ඒක අනිත්‍ය නම් අස්තිර නම් වෙනස් වෙනවා නම් පෙරලන ස්වභාවයක් නම් තියෙන්නේ ඒක දුකයිද සැපයිද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒක දුකයි. හොඳයි එහෙනම් දුක නයන් ඒක මගේ කියන්න, Taman සතු කරගන්න, Tamanට අයිති කරගන්න ගැළපෙනවද? සුදුසුද? සාමි සුදුසු නැහැ. එහෙනම් ඒ කණයි ශබ්දයයි සිතයි. එහෙනම් ඒ කණයි ශබ්දයන් නිසා හටගන්න සිත නিত্যද අනිත්‍යද? යන සත විඥානි. ඒක නিত্যද අනිත්‍යද? සානි භාගතුන් වහන්සේ කනිත්‍යයි. දැන් අනිත්‍ය නම් අස්තිර නම් වෙනස් වෙනවා නම් රාහුල ඒ සෝත විඥානේව ශබ්ද දැන ගැනීම සිත දුකයිද සැපයිද දුකයි ඒක දුකයි හඳ ඒක මගේ කියන්න තමන් සතු කරගන්න තමන් අයිති කරගන්න ගැළපෙනවද සුදුසුද සාවිනාස් භාග්‍යතනස සුදුසු නැහැ හඳයි රාහුල රාහුල මේ කණයි ශබ්දයයි සිතයි ඔය කර්ණ තුන එකතු ස්පර්ශයයි සානි භාග්‍යතුන් වහන්සේ කර්ණ තුන එකතු ස්පර්ශයයි. කොමක්ද හිතන්නේ රාහුල ඔය ස්පර්ශය ඒ කනේ ස්පර්ශය නিত্যද අනිත්‍යද? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අනිත්‍ය. එහෙනම් අනිත්‍ය නම් ස්පර්ශය වෙනස් වෙනවා නම් තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නවා නම් ඒක දුකයිද සැපයිද? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේක දුකයි. හොඳයි. ඒ ඒක දුක නම් ඒක Taman සතු කරගන්න මගේ කියන්න Taman අයිති කරගන්න ගැළපෙනවද? නෑ ගැළපෙන්නේ සුදුසු නෑ. හොඳයි රාහුල. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාවක් වින්දනයක් තියෙනවා. ඒකට කියන්නේ සෝත සම්පස්සජා වේදනා. ඒ වේදනාව සොම්නස්, දොම්නස්, මදහත්. සබ්දයේ මිහිරිනම් සොම්නස්. සබ්දයේ අමිහිරිනම් දොම්නස්. මිහිරිත් නැත්තම් අමිහිරිත් නැත්තම් මදහත්. එහෙනම් ඒ වේදනාව කොමක්ද හිතන්නේ රාහුල නিত্যද අනිත්‍යද? ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේ කනිත්‍යයි. හොඳයි රාහුල. ඒ සෝත සම්පස්සිචා වේදනා ස්පර්ශය නිසා ඒ විඳින වින්දනය වේදනාව අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒක දුකයිද සැපයිද ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේක දුකයි හොඳයි රාහුල එහෙනම් දුකයි නම් ඒක මගේ කියන්න සුදුසුද? Taman අයිති කරගන්න. Taman සතු කරගන්න ගැළපෙනවද? ස්වාමි භාගයන් ගැළපෙන්නේ සුදුසු නෑ. හොඳයි රාහුල. කොමක්ද හිතන්නේ රාහුල මේ නාස්‍ය නිට්ටය දනිත්‍යස. ස්වාමි භාගයන් වහන්සේ අනිත්‍යයි. හොඳයි. රාහුලේ නාස්‍යයට ගෝචර වෙන්නේ බාහිර ගන්ධය. ගඳ සුවඳනේ නාසයට ගෝචර වෙන. කුමක්ද හිතන්නේ රාහුල? ඒ නාසයට ගෝචර වෙන ගන්ධය නিত্যද අනිත්‍යද? ඒක අනිත්‍යයි. හොඳයි රාහුල. ତර නාසය අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් වෙනස් වෙනවා නම් ඒක දුකයිද සැපයිද? සානි භාග්‍යතුන් වහන්සේ ඒක දුකයි. හොඳයි. එහෙනම් දුක නම් ඒක තමන් මගේ කියන්න තමන් සතු කරගන්න ගැලපෙනවද? ස්වාමීන් වහන්සේ ගැලපෙන්නේ නැහැ. සුදුසු නැහැ. මගේ කියන්නේ. එහෙනම් ඒ නාශයට ගෝචර වෙන ගන්ධයත් අනිත්‍යයි. ඒකත් අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් වෙනස් වෙනවා නම් රාහුල ඒ බාහිර නාසයට ගෝචර වෙන බාහිර ගන්ධය දුකයිද සැපයිද ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ එකක් දුකයි හොඳයි රාහුල ඒ බාහිර ගන්ධය දුකයි නම් මගේ කියන්න තමන් සතු කරගන්න තමන් අයිති කරගන්න ගැළපෙනවද? අනිත් භාගිතුනස ගැළපෙන්නේ නැහැ. සුදුසු නැහැ. මගේ කියන්න සුදුසු නැහැ. ආයිත් අහනවා. හොඳයි රාහුල. එහෙනම් ඒ නාස්‍යයි ගන්ධයයි නිසා හැදෙන සිතක් තියෙනවා. ඒකට කියන්නේ ගාන විඥානය. දැන් අපි මෙතනදී අපි පුජ්‍යලයක් ගැන කතා කරන්නේ හොඳට මතක තියාගන්න. මොකද සත්‍ය වශයෙන් පුජ්‍යලයක් නැති නිසා. මනසෙන් හදාගත්ත පුච්චලෙක් ලෝකේ තියෙනවා. ඒක සිතේ තියෙන වැරදි ස්වභාවයක්. පරමාර්ථ වශයෙන් බෙදුවම සත්‍යයක් නෑ. කතා කරන්නේ මේ පවතින ධර්මතාවයන් ගැන තමයි දා බුදුරජාණන් වහන්සේ රාහුලගෙන් ඇහුවේ. එතකොට හැබැයි ඒ ඇහුවෙත් මේ ආකාරයෙන් සම්මුතියෙන්. අහනවා එතකොට න්‍යාසයයි ගන්ධයයි නිසා හැදෙන ඝාන විඥානය. කොහොමද හිතන්නේ රාහුල ඒ ගාන විඥානය නিত্যද අනිත්‍යද? සාරි භාග්‍යතුනාසික අනිත්‍යයි. හොඳයි රාහුල. ඒක අනිත්‍ය නම් අස්තිර නම් ඒක වෙනස් වෙනවා නම් ඒ ගන්ධ සුවඳ දැන ගැනීමේ සිට රාහුල මොකක්ද හිතන්නේ? ඒක දුකයිද සැපයිද? ස්වාමීනි භාග්‍යතුනාසික දුකයි. හොඳයි රාහුල. එහෙනම් දුක නම් ඒක මගේ කියන්න සුදුසුද? තමන් සතු කරගන්න, තමන් අයිති කරගන්න සුදුසුද? ස්වාමීන් වහන්සේ සුදුසු නැහැ. හොඳයි රාහුල්. එහෙනම් ඔය කර්ණ තුන එකතු ස්පර්ශයයි. ගාන සම්පස්ස. තින්න සංගති පස්සෝ. රාහුල ගාන සම්පස්සය. කුමක්ද හිතන්නේ? නিত্যද අනිත්‍යද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒ ස්පර්ශය ඒ ස්පර්ශය දුකයිද සැපයිද? ස්වාමීන් වහන්සේක දුකයි. හොඳයි. ඒක දුකයි නම් ඒක තමන් අයිති කරගන්න මගේ කියන්න තමන් සතු කරගන්න ගැළපෙනවද? සුදුසුද? ස්වාමීන් වහන්සේ සුදුසු නෑ. ගැළපෙන්නේ තමන් සතු කරගන්න. හොඳයි රාහුල. ඔය ස්පර්ශය නිසා විඳිනවා. විඳීමේ සිතක් හැදෙනවා. ඒ තමයි සොම්නස්, දොම්නස් මදහත්. ඒ ගන්ධය සුවඳවත් නම් සොම්නස්. ඒ ගන්ධය දුර්ගන්ධයක් නම් දොම්නස්. සුවඳත් නැහැ, ගඳත් නැත්තම් මදහත්. රාහුල කුමද්ද හිතන්නේ? ওই වේදනාව ගාන සම්පස්සිජ වේදනා. ওই විඳීම කුමක්ද හිතන්නේ රාහුල? නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. හොඳයි රාහුල. ඒක අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් වෙනස් වෙනවා නම් ඒක දුකයිද සැපයිද? සානි භාගතුනාස ඒක දුකයි. හොඳයි ඒක දුකයි නම් ඒ විඳින වේදනාවන් මගේ කියන්න තමන් සතු කරගන්න තමන්ට අයිති කරගන්න ගැළපෙනවද? සුදුසුද? සාමිනි භාගතුනාස සුදුසු නැහැ ගැළපෙන්නේ නැහැ. හොඳයි රාහුල. කොහොමද හිතන්නේ දිව නිට්ටයද අනිත්‍යද? ස්වාමීන් භාගතුන් වහන්සේ අනිත්‍යයි. ඒ අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් දිව ඒක දුකයිද සැපයිද? ස්වාමීන් භාගතුන් වහන්සේ ඒක දුකයි. එහෙනම් ඒක දුකයි නම් ඒක Taman සතු කරගන්න Taman අයිති කරගන්න මගේ කියන්න ගැළපෙනවද? ස්වාමීන් වහන්සේ ගැළපෙන්නේ සුදුසු නෑ. මගේ කියන්න සුදුසු නෑ. එහෙම කියනවා නම් දුක මගේ. එහෙනම් දුකයි Taman සතු කරගන්න. හොඳයි රාහුල. එහෙනම් දිවට ගෝචර වෙන්නේ බාහිර රසය. ඔය රසය නিত্যද අනිත්‍යද? ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ ඔක අනිත්‍යයි. ඒ රසය අනිත්‍යයි. හොඳයි රාහුල. ඒ රසය අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් වෙනස් වෙනවා නම් ඒක දුකයිද සැපයිද? ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ ඒක දුකයි. හොඳයි. එහෙනම් ඒ රසය දුකයි නම් දුකට නම් අයිති ඒක මගේ කියන්න Taman සතු කරගන්න ගැලපෙනවද? සානි භාග්‍යතුන් වහන්සේ නෑ. ගැලපෙන්නේ. හොඳයි රාහුල. ওই දිවයි රසය නිසා සිතක් හැදෙනවා. අර කියන්නේ ජීවහා විඥාණය. රස දැන ගැනීමෙන් සිත. මේ විඳින කෙනෙක් නැහැ. හොඳට මතක තියාගෙන බනහන්න. මේ කතා කරන්නේ නිවැරදිව සිදුවෙන ධර්මතාවයන් ගැනයි කතා කරන්නේ. නාම රූප දෙකක් ගැනයි කතා කරන්නේ. එහෙනම් ඒ බාහිර රසය ඒ දෙක නිසා හැදෙන සිතක්. ඒ කියන්නේ චිව විඥාන රස දැන ගැනීම සිතක්. රාහුල කොහොමද හිතන්නේ සිත නිට්ටයද අනිත්‍යද? ධනි භාග්‍යතුන් වහන්සේ සිත අනිත්‍යයි. හොඳයි රාහුල චිව විඥානය එවත් ඒ රස දැන ගැනීම සිත අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒක දුකයිද සැපයිද? සානි භාග්‍යතනාසික දුකයි. හොඳ ඒක දුක නම් ඒක මගේ කියන්න තමන් සතු කරගන්න තමන්ට අයිති කරගන්න ගැළපෙනවද? තව දුරට. නෑ. ඒක සුදුසු නෑ ගැළපෙන්නේ නෑ. තමන් මගේ කියන්න ගැළපෙන්නේ නෑ. සුදුසු නෑ. අයිති කරගන්න සුදුසු නෑ. තව දුරට. හොඳයි රාහුල. ඔය තුන් කරුණ එකතු ස්පර්ශයයි. ජීව සම්පස්ස. කුමක්ද හිතන්නේ රාහුල? ඔය ස්පර්ශයන් නිට්ටයද අනිත්‍යද? සාරි භාග්‍යතුන් වහන්සේ අනිත්‍ය. ඒක අනිත්‍යයි. හොඳයි රාහුල ස්පර්ශය අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒක දුකයිද සැපයි. සාරි භාග්‍යතුන් වහන්සේ දුකයි. එහෙනම් ඒක දුක නම් ඒක මගේ කියන්න, Taman සතු කරගන්න, Taman අයිති කරගන්න ගැළපෙනවද? සුදුසුද? ස්වාමීන් භාවිතන සුදුසු නැහැ. ගැලපෙන්නේ නැහැ. මගේ කියන්න සුදුසු නැහැ. මගේ කියනවා නම් දුක මගේ. සුදුසු නැහැ. හොඳයි රාහුල. ඔය ස්පර්ශයෙන් නිසා විඳින ත්‍රිවිධ වූ වේදනාවක් තියෙනවා. ආහාරය මිහිරි නම් සොම්නස්. ආහාරය අමිහිරි නම් දොම්නස්. මිහිරිත් නැත්නම් අමිහිරිත් නැත්නම් මදහත්. කුමක්ද හිතන්නේ රාහුල? ඔය ජීවා සම්පස්සජ වේදනා. ඔය විඳින සොම්නස් දොම්නස් මදහත් ඔය වින්දනය විඳීම නিত্যද අනිත්‍යද? සානි භාගතුන් වහන්සේ වේදනාව අනිත්‍යයි. හොඳයි අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් වෙනස් වෙනවා නම් විපරිණාමයක් නම් තියන්නේ ඒක දුකයිද සැපයිද? සානි භාගතුන් වහන්සේක දුකයි එහෙනම් ඒක දුකයි නම් ඒක මගේ කියන්න තමන් සතු කරගන්න තමන්ට අයිති කරගන්න ගැළපෙනවද? සාමාන්‍ය භාගතනස ගැළපෙන්නේ. හොඳයි රාහුල. එහෙනම් කය ශරීරය ගොඩාක් දෙනා හිතාගෙන ඉන්නේ ඕක තමයි සැපට. නිත්‍යයි කියලා හිතාගෙන. කයයි සිතයි දෙකම නිත්‍යයි කියලා හිත. අහනවා රාහුල. කොමක්ද හිතන්නේ මේ කය මේ ශරීරය නිත්‍යද අනිත්‍යද? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ ශරීරය මේ කය අනිත්‍යයි. මේ කය මේ ශරීරය අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් පෙරලනවා නම් තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නවා නම් රාහුල එක දුකයිද සැපයිද? සානි භාගිතනස් එක දුකයි. හොඳයි එහෙනම් ඒක දුකයි නම් ඒක මගේ කියන්නේ තමන් සතු කරගන්න තමන්ට අයිති කරගන්න ගැළපෙනවද? සාමිනාස් භාගිතනස් නැහැ. ගැළපෙන්නේ නැහැ. හොඳයි රාහුල. ඔය කයට ගෝචර වෙන්නේ පහස. සීතල උෂ්ණ. ඒ පහස නিত্যද අනිත්‍යද? සානි භාග්‍යතුන්සේ අනිත්‍යයි. ඒ අනිත්‍ය නම් ඒක අස්තිර නම් తాවකාලික නම් වෙනස් වෙනවා නම් ඒක දුකයිද සැපයිද? සානි භාග්‍යතුන්සේ ඒක දුකයි. හොඳයි රාහුල එහෙනම් ඒ පහස මගේ කියන්න තමන් අයිති කරගන්න ගැලපෙනවද? දුකයි නං. නැහැ ගැලපෙන්නේ සතුටුසු නැහැ. මගේ කියන්නේ. තමන් අයිති කරගන්න. තමන් සතු කරගන්න. හොඳයි රාහුල කරුණෝ දෙක නිසා හැදෙනවා සිතක්. එකයි විඥානය. පහස පිළිබඳව දැනගැනීමේ සිතක්. කුමක්ද හිතන්නේ රාහුල? ඒ කාය විඥානය නිට්ටයද අනිත්‍යද? සානි භාගතනස්සේ කානිත්‍යයි. හොඳයි. ඒ අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒක දුකයිද සැපයිද ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිට සනිභාගිතන් වහන්සේ ඒක දුකයි එහෙනම් ඒක මගේ කියන්න තමන් සතු කරගන්න තමන් අයිති කරගන්න ගැළපෙනවද සිත නෑ ගැළපෙන්නේ සුදුසු නෑ හොඳයි රාහුල ඒ තුන් කරුණ එකතු ස්පර්ශය කාය සම්පස්ස කුමක්ද හිතන්නේ රාහුලා ස්පර්ශ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒ අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒක දුකයිද සැපයිද? ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ ඒක දුකයි. ස්පර්ශය දුකයි. අනිත්‍ය නිසා. එහෙනම් ඒක මගේ කියන්න තමන් සතු කරගන්න, තමන්ට අයිති කරගන්න ගැළපෙනවද? දැන් මේ අහන්නේ මේ ඉදිරි භවයටත් අයිති කරගන්න ගැළපෙනවද කියන එකයි අහන්නේ මේ. ඒ කියන්නේ තවත් භවයකට අවශ්‍යද කියන එකයි මේ අහන්නේ. ඒතර මේ වර්තමාන භවයේ දුක තේරුම් අරගෙන අර භව තෘෂ්ණාව නැති වෙන ආකාරයටයි මේ තථාගතයන් වහන්සේ අහන්නේ රාහුලගෙන්. ඉතින් ඒකයි අහන්නේ මගේ කියලා අයිති කරගන්න සුදුසුද කියලා. තව දුරටත් මගේ කියන්න තමන් සතු කරගන්න. එතන තමන් සතු කරගන්නවා නම් ඊගාව භවයටත් ප්‍රාර්ථනාවක් තියෙනවා. දැන් ඒ භව තෘෂ්ණාවත් නැති වෙන ආකාරයට තමයි මේ ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ මේ අවස්ථාවේ අරිහත්ත්වයට යවන්නේ. දැන් අහන එහෙනම් ඒ කාය සම්පස්සය එතන මගේ කියලා ගන්න සුදුසු නැහැ. හොඳයි රාහුල. මේ ස්පර්ශය නිසා කයෙන් විඳින වේදනාවක් තියෙනවා. සැප දුක් උපේක්ෂා. කායික සැප, කායික දුක්. ඒ දෙක නැත්තම් මදහත්. රාහුල කුමක්ද හිතන්නේ? ඒ කාය සම්පස්සජ වේදනාව ඒ කයෙන් විඳින විඳීම නিত্য ද අනිත්‍යද? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ කනිත්තේ. හොඳයි රාහුල. ඒ විඳින වේදනාව අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් වෙනස් වෙනවා නම් ඒක දුකයිද සැපයිද? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේක දුකයි. හොඳයි රාහුල. එහෙනම් ඒ දුක නම් ඒක මගේ කියන්න තමන් සතු කරගන්න තමන් අයිති කරගන්න ගැළපෙනවද නෑ ගැළපෙන්නේ සුදුසු නෑ හොඳයි රාහුල කොමක්ද හිතන්නේ? මේ මනස නිට්ටයද අනිත්‍යද? සාරි භාගිතන සනිට්ටයයි. හොඳයි රාහුල. මනසින් ගන්න අරමුණු තියෙනවා. එක්ක රූපයක් අරමුණු කරනවා එක්ක නාමයක් අරමුණු කරනවා. කොමක්ද හිතන්නේ රාහුල? ඒතොර මනස නිට්ටයද අනිත්‍යද කියලා. නෑ අනිත්‍යයි. හැබැයි රාහුල අනිත්‍ය නම් මනස ඒක පෙරලනවා නම් තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවා නම් වෙනස් වෙන ස්වභාවයක් නම් මනසේ තියෙන්නේ ඒක දුකයිද සැපයිද? සානේ භාග්‍යතනස ඒක දුකයි. හොඳයි. එහෙනම් දුක නම් ඒක Taman සතු කරගන්න මගේ කියන්න ගැලපෙනවද? නෑ. ගැලපෙන්නේ හොඳයි රාහුල. ඒ මනසට ගෝචර වෙන්නේ බාහිර ආරමුණු. රාහුල කොමක්ද හිතන්නේ? ඒ බාහිර අරමුණු නිට්ටයද අනිත්‍යද? සයනි භාගතුන් වහන්සේ අනිත්‍යයි. එන අනිත්‍ය නම් ඒ අරමුණු දුකයිද සැපයිද? අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒ අරමුණු දුකයිද සැපයිද? සයනි භාගතුන් වහන්සේ දුකයි. හොඳයි එහෙනම් දුකයි නම් ඒක මගේ කියන්න තමන් සතු කරගන්න තමන් අයිති කරගන්න ගැළපෙනවද? සුදුසුද? සුදුසු නැහැ. ගැළපෙන්නේ නැහැ. හොඳයි රාහුල. ඒ මනසයි බාහිර අරමුණු නිසා හැදෙන සිතක්. මනෝ විඥානය. ඒ අරමුණු පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවා. රාහුල කුමක්ද හිතන්නේ? ඒ මනෝ විඥානය නিত্যද අනිත්‍යද? සානි භාගතුනාස මනෝ විඥානයත් අනිත්‍යයි. හොඳයි රාහුල අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒක දුකයිද සැපයිද? ස්වාමිනී භාගතුනාස ඒක දුකයි. හොඳයි. එහෙනම් ඒ මනෝ විඥාණය තමන් සතු කරගන්න අයිති කරගන්න ගැළපෙනවද? නැහැ ගැළපෙන්නේ. තමන් සතු කරගන්න. කියන්නේ නැවත ඊගාව භවයකටත් එපා කියන එක යාගේ වචනෙන්ම ගන්නවා. බුදුරජාණන් වහන්සේ. ඊගාව භවයට මනෝ විඥාණය කියන්නේ ඊගාව භවයට විඥාණය ඕනද නැද්ද කියන එක මම අහන්නේ රාහුලගෙන්. එතකොට රාහුල කියනවා නෑ ඒක මගේ කියන්නේ Taman සතු කරගන්න Tamanට අයිති කරගන්න ගැලපෙන්නේ හොඳයි රාහුල. ඒ කරුණු තුන එකතු කරන ස්පර්ශය. තින්නම් සංගති පස්ස මනෝ සම්පස්ස. කුමද්ද හිතන්නේ රාහුල මේ ස්පර්ශය, මේ මනස ස්පර්ශය නিত্যද අනිත්‍යද? සානි භාග්‍යතුන් වහන්සේ අනිත්‍යයි. ඒ අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒ ස්පර්ශය දුකයිද සැපයිද? ඒක දුකයි. හොඳයි. එහෙනම් දුකයි නම් ඒක මගේ කියන්න තමන් සතු කරගන්න තමන් අයිති කරගන්න ගැළපෙනවද? ගැළපෙන්නේ නැහැ. සුදුසු නැහැ. මගේ කියන්න සුදුසු නැහැ. හොඳයි රාහුල. ඒ මනස ස්පර්ශය නිසා විඳින විඳීම් තියෙනවා. සොම්නස්, දම්නස්, නදහත්. කුමක්ද හිතන්නේ රාහුල මේ මනෝ සම්පස්සජ වේදනා නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. හොඳයි රාහුල. ඒ අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් ඒ මනෝ සංපස්සජා වේදනාව ඒක දුකයිද සැපයිද? සානි භාග්‍යතුන් වහන්සේ ඒක දුකයි. එහෙනම් ඒතර මනෝ සංපස්සජා වේදනා. මනස මූලික වෙලා විඳින වින්දනය එහෙනම් මගේ කියන සුදුසුද? Taman සතු කරගන්න අයිති කරගන්න සුදුසුද? සුදුසු නැහැ. හොඳයි රාහුල. දැන් එතකොට දැන් රාහුලගේ සිත කොතනද තිබුණේ? මේ දේශනාව මේ ආකාරයෙන් කරනකොට තොර රාහුල දුන්නේ වැරදි උත්තරද නිවැරදි උත්තරද? තාමත්ම නිවැරදි උත්තර දුන්නේ. එතකොට නිවැරදි උත්තර දෙන්න තරම් එයාට සුදුසු මානසිකත්වයක් තිබ්බද? තිබ්බා. ඒක අරගෙන තිබ්බේ. එතකොට ඒක අරගෙන තිබ්බේ මේ ධර්මතාවයන් මෙනෙහි කරලා. ඇස ගැන හොඳට මෙනෙහි කරලා ඇස ගැන අවබෝධ කරලා තිබ්බා. බාහිර රූප ගැන මෙනෙහි කරලා රූප ගැන අවබෝධ කරලා තිබ්බා. ඒ දෙක නිසා හැදෙන සිත පිළිබඳ හොඳට මෙනෙහි කරලා ඒක අවබෝධ කරලා තිබ්බා. ඒ කරුණ තුන එකතු කරන් ස්පර්ශය කියන එක හොඳට අවබෝධ කරලා තිබ්බා. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාව පිළිබඳව මන අවබෝධයක් තිබ්බා. ඒ අවබෝධය නිසා නේද නිවැරදි උත්තරේ දුන්නේ. අපට තාම එහෙම නැද්ද? අපිට තාම එහෙම නැහැ. එයි. අපි ඒ පිළිබඳව අපේ මනස මෙහෙවන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. මේ නිවැරදි දේ නිවැරදි ආකාරයට දකින්න අපේ මනස මෙහෙවන්නේ අපි. අපි පුරුදු වෙලා තියෙන්නේ අර විඳීම ආස්වාදයක් හැටියට ගන්න. ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැත්තේ නේ. ඒ ආස්වාදය තමයි ඒ නිසා ලබන සතුට හා සොම්නස. ඒ තමයි ආස්වාදය. හැබැයි විශාල ආධිනවයක් තියෙනවා. ඒ සෑම ධර්මතාවයකම තියෙනවා જાතියක්, හටගන්මක්, ජරාවක් තියෙනවා. ව්‍යාධියක් තියෙනවා. බිඳිලා අවසන් වෙනවා. රූපයක් චිතක්ෂණ 17යි, නාමයක චිතක්ෂණයක් තුළ බිඳිලා අවසන් වෙනවා. අවසන් කියන්නේ අතුරුදහන්. ආයෙන්නේ අලුත් අලුත් අලුත් ඒවා. ඒ නිසා අනන්ත අප්‍රමාණ ශෝක වුණා. ඇස නිසා, බාහිර රූප නිසා, දෙක නිසා හදපු සිත නිසා කර්ණ තුන එකතු කරපු ස්පර්ශය නිසා ওই ස්පර්ශය නිසා විඳපු වේදනාවන් නිසා අනන්ත අප්‍රමාණ ශෝක වුණා කනගාටු වුණා හැඬුණා වැළපුණා ඒක තමයි ආදීන මෙහෙම දුක් ඒතකොට රාහුල හාමුදුරුවෝ ඒ ටික අවබෝධ කරගෙන තිබ්බේ ඒකයිනේ දුකයි කියලා කියන්නේ නැත්නම් සපයි කියන්නේ නෑ ඒතකොට ඇහුවනේ මේක එයාගෙන් අහනවනේ ප්‍රශ්න දෙකම දීලානේ අහන්නේ නিত্যද අනිත්‍යද ඒතකොට එයා දෙන්නේ නිවැරදි උත්තරේ ආන දුකයිද සපයිද එතකොට එයා දෙන්නේ නිවැරදි උත්තරේ. මොකද්ද කියන්නේ? දුකයි. එහෙනම් දුක නම් ඒක Taman සතු කරගන්න මගේ කියන්න සුදුසුද? හැබැයි අපිට තාම සුදුසු වෙලා තියෙනවා. එයි අනවබෝධය නිසා. එහෙනම් අවබෝධයට ආවොත් අපිත් අර රාහුල දීපු උත්තරේ තමයි උත්තර තමයි දෙන්නේ. ඒ උත්තර දෙන්න තරම් තාම අපේ මනස මෝරලා නැහැ. එදා බුදුරජාණන් වහන්සේ උදේ බැලුවේ ඒකයි මෙයාව අදාරිහත්වයට යවන්න නම් මෙයාගේ මනස මේ මට්ටමට මෝරලා තියෙනවද නැද්ද කියලා. පැහැදිලිද කියන එක. එහෙනම් අපි මේ මනස ඒ ආකාරයට හදාගන්න නම් මේ ධර්මයන් මෙනෙහි කරන්න ඕනද නැද්ද? අන්න හරි. ඒකට තමයි භාවනා කියන්නේ. ඒ මෙනෙහි කිරීම, ඒ පරීක්ෂණය, ඒ විමසීම ඒකට තමයි භාවනා කියන්නේ. ඒතර බුද්ධියෙන් කරන්නේ මේක. ඒතර බුද්ධියෙන් කරන පරීක්ෂණයටයි භාවනාව කියන්නේ. එතකොට එදා ඒ රාහුල සියලු උපාදානයන් අතහැරියා. ඒ ධර්ම දේශනාව තුළ සියලු උපාදානයන් අතහැරියා ආශ්‍රවයන් ශේකලා. එතන උපාදාන කියන්නේ මොකක්ද? කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. දැන් මේ කරුණු 30කට බෙදුවා මම. රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ඇස බාහිර රූප දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශ ස්පර්ශය නිසා විඳීම පහයි. දැන් පහේව හයයි. ඇස කන නාසය දිව ශරීරය සිත. එතකොට 30යි. එතකොට මේ 30 මේ 30මයි දුකටද සැපටද? දැන් පිළිගත්ත නේද රාහු? එහෙනම් අපි මේ ගෙනියන්නේ දුකක පැවැත්මක්ද සැපේ පැවැත්මක්ද? ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකයේ තියෙන දුක උඩ. මේ ලෝකයේ පවතින දුක උඩ. ඒක අපි පරීක්ෂණය තුලින් තහවුරු කරගන්න ඕනේ. එතකොට එදා රාහුල උපාදානය අතහැරියා. කාම උපාදානය අතහැරියා. කාම කියන්නේ කැමැති කියන එක. එතකොට මේ ඇසටත් රූපයටත් දෙක නිසා හැදෙන සිතටත් කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් ස්පර්ශය නිසා විඳින වේදනාවටත් දොම්නස් වලට නම් කැමති නැහැ ඒක මම දන්නවා. සොම්නස්සා මදහත් දෙකට මදහත් ඉතින් සොම්නස් නැත්තම් මදහත් හොඳයි කියලා ඒකත් නැතිකමට හොඳයි කියලා ඒකත් තියාගෙන ඉන්න. එහෙනම් අපි මේ පහටම ඇලිලාද? ඒ පහෙන් විඳින ආස්වාදයටත් ඇලිලාද? ඇයි ආධිනවය දකින්නේ නැත්තේ? ආධිනවයක් නැද්ද? තියෙනවා. ඒයි තියෙන ආධිනවය. ආධිනවයක් තියෙන නිසා තමයි මිනිස්සු මේකේ කලකිරෙන්නේ. ආස්වාදයක් තියෙන නිසා තමයි සත්‍යෝ මේකේ ඇලෙන්නේ. හැබැයි නිස්සරණයක් තියෙනවා. මේකේ මිදීමක් තියෙනවා. මිදීමක් තියෙන නිසා තමයි සත්‍යෝ මේකේ මිදෙන්නේ. එදා රාහුල මිදුණා. බුදුරජාණන් වහන්සේ මිදුණා රාහුලව මිදෙව්වා. එතකොට එහෙනම් කාම උපාදානය අතහැරියා. එතකොට කන බාහිර ශබ්ද දෙක නිසා සිත. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා විඳින වේදනාව ඔය පහටම කැමතිද නැද්ද? පෘථග්ජන පුච්චරය ගැන කතා කරන්නේ මම. පෘථග්ජන පුච්චරය කැමතිද නැද්ද? කැමති කියන්නේ තෘෂ්ණාව. දැන් එතකොට දැන් මේ නিত্যද අනිත්‍යද? දුකයිද සැපයිද? එහෙනම් මගේ කියලා ගන්න සුදුසුද? රාහුල අතහැරියා. අන්න අතහැරියා. ඒතර මේ එකක්වත් තව දුරටත් පවත්වන්න සුදුසු නෑ කියන තීරණය එයාගේ වචනෙන්ම ගත්ත ඒ ගත්තේ අවබෝධයෙන්. ඒතර ඒ උත්තර දුන්නේත් අවබෝධයෙන්. ඒතර ධර්මය අවබෝධ කළා නැද්ද? ධර්මය අවබෝධ කළ ඉවරයි. පැහැදිලිද කියන එක. එහෙනම් නාස්‍ය ගන්ධය දෙක නිසා සිත කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශ ස්පර්ශය නිසා විඳින වේදනාවට අපි අදටත් කැමතිද නැද්ද? නිවැරදිව උත්තර දුන්නොත් කැමතියි. එහෙනම් තෘෂ්ණාව තියෙනවා කියලා පිළිගන්නවා. තෘෂ්ණාව තියෙනවා කියලා පිළිගන්නව නම් අපි කැමති වෙලා තියෙන දුකටද සැපටද? දුකට. ආයිත් බලාපොරොත්තු වෙනවා නම් මොකද්ද බලාපොරොත්තු වෙන්න තියෙන්නේ? දුක නෙමෙයිද? අහ එහෙනම් මේ නිදහස් වෙනා නම් අපි නිදහස් වෙන්නේ මොකෙන්ද? දුකෙන් නිදහස් වෙන්නේ. ඒ නිදහස් වීම తాවකාලික එකක් නෙමෙයි. ඒ නිදහස් වීම සදාකාලිකයි. ඒ තමයි නිවන. ඔය 30 ක්‍රියාකාරීත්වය නැවතුනොත් නිවන. දිවට කැමති. රසයට කැමති. නැද්ද? ඒ දෙක නිසා විඳින සිතට කැමති. ඔය කර්ණ තුන එකතු කරන ස්පර්ශයට කැමති. ඒ ස්පර්ශය නිසා විඳින බිඳීමේ සිතට කැමති. කැමති කියන්නේ තෘෂ්ණාව, චන්දරාගය. කැමති නම් අපි එහෙනම් නැවත නැවත කැමති නම් අපි අපි අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ අපිට ලැබෙන්නේ මොකක්ද? දුක. එහෙනම් කැමැත්තෙන් නේ දරන් තින්නේ. දැන් දුක කැමැත්තෙන් නෙමෙයිද ඒකට අරගන්නේ? පැහැදිලිද කියන්නේ? මේක ලෝකෙ වෙනස් කරන්න බෑ කාටවත්. හැබැයි නිවැරදිව අවබෝධ නොකර ගන්න තාක්කල් එයාලා ආස්වාදේ හොයනවා. ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙන නිසා තමයි ඇලෙන්නේ. ආදීනවය දැක්කා. මේ සෑම ධර්මතාවයකම જાතියක් නැද්ද? જાතියක් කියන්නේ හටගැන්ම. ඒතොර ජරාවක් නැද්ද? ඇස කන නාසය දිව ශරීරේ ජරාවක් නැද්ද? ව්‍යාධි නැද්ද? මරණ නැද්ද? ඒ නිසා ශෝක නැද්ද? කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්යන් ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් අයික්වීම, කැමැති දෑ නොලැබීම, අකමැති දේවල් ලැබීම. දැන් මේ සෑම ධර්මතාවයකම තියෙනවද නැද්ද? අතහැරියා. කාම උපාදාන අතහැරියා. ඒ කාමයේ භවයෙන් භවයට ගෙනියන්න තියෙන උමනාව අතහැරියා. රාහුල. එතකොට දික්ටි අතහැරියා. දැන් මෙච්චර වෙලා මේ කරුණු 30ක් ගැන කතා කළා පුච්චලෙක් ගැන කතා කළේ නෑ. සත්‍යයක් ගැන කතා කළේ නෑ නිවැරදි ක්‍රියාවන් ගැන කතා කළේ බුදුරජාණන් වහන්සේ ඇහුවේ නිවැරදි ක්‍රියාවන් එක්ක ප්‍රශ්න ඇහුවේ. දිට්ඨිය ගැලවිලාද නැද්ද? සත්පුජ්‍යර සංඥාවේ මනස අයින් වෙලාද නැද්ද? අයින් වෙලා රාහුලගේ. තේරෙනවද? එහෙනම් දිට්ඨි උපාදානයත් අතහැරියා. ඒතර කාම උපාදාන, භව උපාදාන, දිට්ඨි උපාදාන අතහැරියා කියන්නේ අන්තවාද උපාදානේ මම මගේ කියන උපාදානයත් අතහැරියා. සියලු ආශ්‍රව අතහැරියා. කාම ආශ්‍රව කාමයන්ට ඇලුන්නේ. ඒවා භවයෙන් භවයට ප්‍රාර්ථනා කළේ නැහැ. ඒකනේ මගේ තමන් අයිති කරගන්න සුදුසු නැහැ කියලා පිළිගත්තේ. ඒ කියන්නේ තවත් භවයකට ගෙනියන්න සුදුසු නැහැ කියන එක තමයි පිළිගත්තේ. තමන් සතු කරගන්න. එහෙනම් එතකොට භව ආශ්‍රවත් අතහැරියා. එතකොට ditthi ආශ්‍රවත් අතහැරියා. සියලු ආශ්‍රවයන්ගෙන් සිත මිදුණා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළා නේද? දැන් අපි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉඳලා කරන්නේ ඕක. එදා ඒ අරිහත්ත්වයට යනවත් එක්ක මෙතන හිටිය දස දහසක් දෙවිවරු. ඒ සියලු දෙනාගේ සිත් ආශ්‍රයන් ධර්මය අවබෝධ කළා ඒ සියලු දෙනාත්. දෙවිවරුත්. ධර්ම දේශනාව අවසන් කරන කාලයත් පැහැදිලිද කියුවේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. ඒක නිවැරදිම Right now.